දැයි මෑණිවරුන්ගෙන් අපි අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දෙවැනි දවසට ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට යන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ මතක් කරපු විදිහට අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරමු ඒ අතර වාරෙදි කාට හරි හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න තියෙනවා නම් මාතෘකා ඉදිරිපත් කරන්න තියෙනවා නම් සාකච්ඡාට කරුණු ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි මයික් එකක් තියලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් අත උස්සලා ඒකට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන ආරාධනාව සිහිපත් කරනවා. ඊට කලින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කිරීම සඳහා රජි මහත්තයන් ඉල්ලා හිටිමු. ප්‍රශ්න එක එක සභාවට ඉදිරිපත් කරන්න කියලා ලිඛිත ප්‍රශ්න. හාමුදුරනේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය මේ මා සහභාගී වන දෙවන භාවනා වැඩසටහන් වාරයයි මීට පෙර පතපත ඇසුරෙන් හා ගුවන් විදුලිය ඇසුරෙන් භාවනාව අත්හදා බලා ඇත්තෙමි එහෙත් සිත එක් අරමුණකට ගැනීම ඉතා දුෂ්කර විය ඒත් ඔබ වහන්සේගේ උපදෙස් අනුව මම මෙතන ලෙස සිතන ශරීරයේ සිතා ශරීරයේ දෙස නිසලව බලා ඉඳිමි. පපු පෙදෙස උස් පහත් වනු දැනේ. සිත මොහොන ප්‍රදේශයට ගෙන ගියමි. ආශ්වාස වාතයේ ඇතුළ ඇතුළීමත් ප්‍රශ්වාස වාතයේ පිටවීමත් දැනේ. ඒ දෙස බලා සිටිමි. ආශ්වාසයේ නාස්කෝරේ අග සිසිල් වදිනු දැනේ. එම වදිනු ස්ථානයේ උගුරට ඉහළින් වියලි බවක් දැනේ. ප්‍රශ්වාසයේ නාස්තිදුරු මුල උණුසුම වදිනු දැනේ. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස පහක් හයක් පමණ දැනේ. නැවත නොදැනේ. නැවත දැනේ. නැවත දීර්ඝ ආශ්වාසයක් දැනේ. පසුව ඊට හොඳින් පිම්බෙනු දැනේ. දීර්ඝ ප්‍රශ්වාසයකි. පපුව ඊට හොඳින් හැකිලුණු දැනේ. නැවත සාමාන්‍ය ලෙස ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දෙස බලා ඉඳිමි. වරණති විතක විවිධ සිතුවිලි ගලා එයි. ඒ ඒවා ද්වේෂ සිතුවිලි ලෙසත් රාග සිතුවිලි ලෙසත් හඳුනා බැහැර කරමි. මෙසේ සිටන විට ආශ්වාසය නොදැනියයි. වරන් ඇතුලේ කෙටි ස්වභාවයක් ගනී. වදින ස්ථානයේ නොදැනියයි. හිස පුරා සියුම් නහර දිගහැරුණොසේ දැනේ. එය විටක හිස පුරා සහ මුවේ සියුම් ආලෝකයක් ගනිය. සියුම් සතුටක් දැනියයි. එය සිතට නොව ශරීරයේ ඉහන් ඉහළ කොටසටම දැනුණු සතුටක්සේ දැනේ. සිතුවිලි රහිතව බොහෝ වේලා ගෙවි ඇත. නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ තුලට සිත යයි. ඒ දෙස බලා සිටිමි. සියුම් ආශ්වාසයේදී සියුම් ප්‍රශ්වාසයේදී නැවත සාමාන්‍ය ලෙස ආශ්වාසයේ වායුව දැනේ. හිස් හිස්ව ගෙවුණු කාලය තුල කිසිදු ශබ්දයක් නොඇසුණි. ඉන්න ස්ථානය ගැන හෝ හැඟීමක් නැත. ශරීරයේ තිබුණු බවටද හැඟීමක් නැත. ඇස්සර බලන විට විනාඩි 50ක් පමණ ගෙවී ඇත. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පළමු පණුවෙන් පසු නිවසේදීද භාවනා කරමි. එවිටද මෙවැනි අවස්ථා ඇතිවේ. සෑම විටම පැයක් හෝ විනාඩි 45ක් පමණ සක්මන් කර පරයන්කයට ගිය පසු මෙසේ සිදුවිය. කමඨහන් උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා. දීර්ඝායු ලැබේවා. මේ භවයේම නිවන් සාක්ෂාත් වේවා. මේකේ මුල් වාක්‍ය කීපෙහි ආදුනිකෙක් කලකොල වෙලා ඉන්න කෙනෙක් උපදෙස් නාහපු කෙනෙකුට පාරට යන හැටි කරගන්න හැටි පිළිබඳව පොඩි ඉතිහාස කතාවක් තියෙන්නේ. ඒක හොඳයි. සභාවක අපි පොදු කමටහන් සුද්ධ කිරීමක් නිසා. ඊට පස්සේ උත්සාහයක් කරලා තිනවා මේ ආස්වාද ප්‍රසවාසය හඳුනා ගැනීමට ඒක නිකන් අර මොට්ට බීයකින් කපනවා වගේ මේ වැඩේ වෙලා තියෙනවා කැපුම තියෙනවා හමස් වෙලා තියෙනවා මොකද හේතුව අරමුණ මෙනෙහි කරලා නැති නිසා ආස්වාස වෙනාදී ආස්වාස කියලා මෙනෙහි කරන්න ප්‍රස්වාසයලාදී ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්න. එතකොටම අර ওই වැඩේ හොඳට මුවහත් කරපු පිහියකින් කැපුවා වගේ හරිය ලස්සනට මෙවුවා. මීට වැඩිය මේකකින් කෙරුවාට පස්සේ තමයි මේ අවස්ථාව එන්නේ. මීට පස්සේ ඉස්සරහට බොහොම කලෙලියක් එන්න පටන් අර ගන්නවා. එච්චරයි අහගෙන ඉන්නකොට දෙන්න හිතන උපදේශය එක පොඩි වැරද්දක් කරලා තියෙන එක ලියවිලා තියෙනවා. ඒ මූලිකවම ආනාපාන හිත ගිහිල්ලා පපු ප්‍රදේශයේ ඒ පිම්බීම හැකිලිම තෙරපීම ඊදහස් වීම දකින්නකොට හිත මුහුණ දෙසට ගෙන ගියා කියලා કૃතිම වැඩක් කරලා තියෙනවා. එහෙම මෙහෙවන්න යන්න එපා. පේන දේ බලනවා මිස පේන අනුව බලනවා මිස අතන බලනවා මෙතන බලනවා කියලා ගිය ගමන් අර මේ කලකොල වීමක් වෙනවා. ඒ නිසා පේන්නේ කොහෙද එතන බලනවා මිස මට අතන පේන්න ලැබේවා මෙතන බලන්න ලැබේවා කියලා හසුරවන්න යන්න එපා. හැසිරීම නිසා වැඩි કૃතිම වෙන්න ඉඩ තියෙනවා. මේකෙන් පේන්නේ නැහැ. මේක පෙන්ලා තියෙන්නේ වරින් වර පේන නොපෙනෙන අන්ධබන්ද භාවයක් තිබිලා තිනවා. මෙනෙහි නොකරපු නිසා එක වෙලා තියෙනවා. ඒ නිසා මේකේ නාට ලොකු බීමක් පයින්න පුළුවන්. ඉනේන වෙලාවේ ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රසවාස ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරන්ඩ මෙනෙහි කරලා ඒකේ ලද හැකි උකහාගත හැකි හැකිතාක් තොරතුරු තොරතුරු කියලා කියන්නේ ඒකේ ස්වභාවික ලක්ෂණ තටහන් ආකාර වශයෙන් ඔය විදිහට තියෙන ටික තව ගොඩාක් අහුලා ගන්න ගියොත් බොහොම ශීක්‍රයෙන් ඒ සතියේ අඛණ්ඩ භාවය ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. නර්සානි වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් පහදා දෙමින් ඉල්ලා සිටිමි. මුලින් අෂ්ටාංග සීලය සමාදන් වූ මොහොතේම හිස ප්‍රදේශයේ යමක ගැටෙනු දැන එය අතිනල්ලා ඉවතට දැමී ටිකක් තදින්ය. බලද්දී ඒ කෝඹිකු බවත් සතා මරණයට ලංව ඇති බවත් දැක ප්‍රාණඝාත සිල්පදේ බිඳුණියයි සිතේ කුහුලක් හා පසුතැවීමක් විය. එය එය මන්දයි නොදනිමි. මෙවර පරියංකයට වාඩි වී කය එක්තැන් කර සිත එහි පිහිටුවීමට කෙනෙක් වෙහෙස ගත්තත් සිත විසිරියයි. පසුතැයිම තරහා මන්දෝත්සාහී අදහස් සිතට එක් වී සිත කලබල කරයි. සිත කර්මණකට ගැනීම සඳහා කළ යුතු වන්නේ කුමක්දයි දක්වන මේ නිතා ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණ අවබෝධ සාක්ෂාත් වේවා. ඇත්තටම හිත වෙසිරී යෑම සඳහා ඒක හේතුක වෙන්නේ නැහැ. ගොඩක් හේතු තියෙනවා. මොකද මේ ලිපිය ගොනු කරනකොට පේනවා Taman තුලින් වෙච්ච ඒ සිද්ධවීම එනත අකුසල කර්මයක් කියලා හිතාගත් එක තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා. ඒක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට හොඳම වැඩේ තමයි සිල් අලුත් කරගන්න ඕනේ. මේ නැවත සැරයක් සිල් අලුත් කරගන්නවා. ඊට පස්සේ ප්‍රශ්න තියෙන්නේ මේක අනිත් දවසෙත් ආයෙසරයක් ඒ වගේ සතෙක් දඟනෝගේ දකින්නකොට මේ තරම් කලබලෙ මෙච්චර හයියෙන් මිරිකයිද නැත්නම් අනිත් දවසට පුළුවන් වෙයිද ඒක දැකලා මේ කලබල වීමෙන් තමයි කොරස් කටේවත් අත දාගන්න බැරි නමුත් මේ කලබලයට මිරිකන්නේ සතෙක් මරන අදහසින් නෙවෙයි චේතනාවක් ඇත්තෙම නැහැ නමුත් දැන් සතෙක් මරුවටත් වැඩිය දඬුවම් විදලා තියෙනවා මේ පශ්චාත්තාපේ හරහා ඉතින් මේක නැති කරන්න බෑ. ඒ නිසා සිල් අලුත් කරත් මේක නැති වෙන්නේ නැහැ. ඒ නිසා එකයි හිත ගන්න තියෙන්නේ මොන කරදරයක් ආවත් මොන බාධකයක් ආවත් ඒකට කලබල වුණොත් අපි අනවශ්‍ය කෙලෙස් ප්‍රමාණය රැස් කරනවා. ඒක බොහොම නැවතිල්ලේ මේක මොකද්ද කියලා බලලා නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කරන්න පුළුවන් නම් වැරදිලා පශ්චාත්තාප වෙනවට වැඩිය වැරද්ද නොකර පණින්ට පෙර සිතා බලන කතාව තමයි ඕකේ දීර්ඝකාලීන උත්තරේ. මේ වගේ කෙනෙකුට ඒ වගේ තැනකට යන්න කොච්චර කල් ගනීද කියලා කියන්න බෑ. ඒ නිසා හොඳම වැඩේ තමයි සිල් අලුත් කරගන්න, අලුත් කළ අදිෂ්ඨානයක් කරගන්න. මේ දේවල් වෙත පැමිණෙනකොට ඒක ඒකට කඩා බැනලා වැඩ කරන්න ගියාම අකුසලයක් උනත් නැතත් කෙලෙස් කුකුස් පහළ වෙනවා. සැක පහළ වෙනවා. ඒකට බේත් නැහැ. ඒ නිසා හොඳම වැඩේ තමයි කරන්න ඉස්සෙල්ලා මොකද්ද කියලා මේක දැනගන්න පුළුවන් වෙන විදිහට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩේ කරන්න ගත්තොත් මෙච්චර ඉක්මනට යන්න විතර දුරද යන්න ඉස්සෙල්ලා බේරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ උපක්‍රම දෙකම කරන්න කියලා මතක් කරන්න පුළුවන්. ඒ හිත වික්ෂිප්ත වීම නතර වෙනවා කියලා කියන්න බෑ. හිත වික්ෂිප්ත වෙන කරුණු ගොඩක් තියෙනවා. නමුත් මේ දෙක අපිට කළ හැකි දෙකක්. ඒ දෙක වෙනුවෙන් මේ ශික්ෂාගරුක වෙන්න ඉක්මෙන්ද ඉදිරියට පියවර තියන්න. පර්ණා ස්වාමින් වහන්සේ ආනාපානයේ සුලංගරල්ල ඇවිත් නාසිකාග්‍රේ වැදෙන විට මට නිතරම දැනෙන්නේ සිත කයේ ඇවිත් හැපෙන්නක් මෙන්නය. එසේ පෙනියම් එන්න සිත සිත කයේ ඇවිත් හැපෙන්නක් මෙන්නය. එසේ පෙනියාම දැනියාම નિවරදිද? ස්වාමීන් වහන්සේට උතුම් රහත් ඵලයෙන් තුවත් වේවා. ඒ බලන්න දිගට කරලා බලන්න මේක මේ වෙන්නේ රූප ධර්මයක් රූප ධර්මයක හැපීමක්ද නැත්නම් හිතයි කයයි තියෙන දෙක අතර හැපීමක්ද කියලා විනිශ්චය කරුවොත් ඇති වෙන තොරතුරු නැතුව ඇති වෙන සාක්ෂි නැතුව විනිශ්චය yaadෙන්නේ මෙහෙම එකක් මට එනවා ඒක හරිද වැරදිද කියලා බලන්න හොඳම වෙලෙදවා මේක නැවත නැවතත් වෙනකොට විමසුන්න ඕනෙන් බලන්න කවුරුත් කරන විනිශ්චයට වැඩිය තමන්ටම විනිශ්චය වෙන්න දෙන්න ගරුතර ස්වාමින් වහන්සේ ලනුපැදුරේ වට දෙකක් සක්මන් කරද්දී වම් පාදය දකුණු පාදය වශයෙන් මෙනෙහි කරමින් ගියමි. වෙනත් සිතුවිලි පැමිණියේ නැත. ඉන්පසු පාදය ඔසවනවා, තබනවා යන යන්න සිතමින් තවත් වට දෙකක් ගියද පියවර 6ක් 7ක් පමණ සිත රැඳී සිට නැවත වෙනත් ශබ්ද කෙරෙහි සිත යොමු වේ. පියවර 10ක් 12කට පමණ පසු නැවතත් සිතා මතා සිත ආපසු ගෙන තවත් පියවර කීපයක් ඒකාත්මික වී නැවත සිත විසිරේ. එහිදී මා එක දිගට සිත රඳවා ගැනීමට කළ යුත්තේ කුමක්දයි මා කෙරේ අනුකම්පාවෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිර්වාණ අවබෝධෙම වේවා. මේ මිරතදී පිටිපස්සට ගියොත් මම මෙතන ඉඳගෙන නෙවෙයි ඉන්නේ. මම හිටගෙන නෙවෙයි ඉන්නේ. මම නිදාගෙන නෙවෙයි ඉන්නේ. මම සක්මන් කරන බව දන්නවද කියන එක බලන්න සක්මන් කරන පුරාවට. වෙන මොනවත් ඕන කරන්නේ නැහැ. නැත්නම් වෙන මොනවාරි ඕන කරන්නේ ඒ මේ මේක දන්නේ නැත්තම්. මම දැන් ඉඳගෙන නෙවෙයි කියන එක තේරෙනවද කියලා බලන්න. මම දැන් හිටගෙන ඉන්නව නෙවෙයි. මම නිදාගෙන ඉන්නව නෙවෙයි. මම දැන් සක්මන් කරනවා. ඒ බව දැනගන්න තිබුණා නම් මුළු ප්‍රදේශේම පුළුවන් තරම් ඒ තාක්කල් අපිට සතිය පිටව. ඊට පස්සේ ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කියන්න මොකද්ද ලකුණ? මේ මොකකින් හරි මේ ඇවිදිනකොට අපිට දැනෙනවනේ එක්ක පොළොව පය කෙටෙන හැටි එහෙම නැත්නම් හුලං වදින හැටි මොනව හරි දෙකින් ආන්නේ එච්චර වම දකුණ බැලිල්ල ඔසෝනා තබනවා බැලිල්ල තේරම කටපාඩම් කරපු සමීකරණ ටිකක් විතරයි මම මේ ඇවිදිනවා මම මේ ඇවිදින බව මම දන්නවා දන්නේ නැත්නම් ක්‍රමයක් සහ විදිහක් හොයාගන්න මම නැවතත් ඇවිදින බවට අපහු ගන්න මේ හතර ඉරියව්වේ මං ඉන්නේ මේ ඇවිදින ඉරියව්වේ කියලා දැනගන්න ඒකට ඇවිල්ලා පట్టල වුණාට පස්සේ තමයි පදියම් වුණාට පස්සේ තමයි මේ ඇවිදිනකොට මේ වම මේ දකුණ ඒක හොඳට පట్టල වුණාට පස්සේ තමයි හොඳට පළපදියම් වුණාට පස්සේ තමයි මේ වමේ ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා වශයෙන් කරන්නේ අර මූලික පිටිය සකස් කිරීම ලකලැස්ති නැතුව ඒ අගපැත්තේ මොනව හොයන්න ගියත් ඒක මේ එකලසකට හේතු වෙන්නේ නැහැ ඒක කරගන්න බැරි වීම පිළිබඳ පශ්චාත්තාප වෙනවා. නිසා සක්මන් පුරාවට බලන්න මම මේ වෙන දෙයක් කරනව නෙමෙයි සක්මන් කරනවා කියන එකට එළඹෙන්න පුළුවන්ද කියලා ඒකට අවදි වෙන්න පුළුවන්ද කියලා ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. ඒකේ හරියට පස්සේ තමයි වම දකුණ වශයෙන් ඔසෝනා තමන වශයෙන් කරන්න කියලා එක කරලා ඉවරලා දෙක කරන්න යන දෙක කරලා ඉවරලා තුන කරන්න මුල අග අත ගන්න යන්නේ නැතුව අනුපූර්ව පිළිවෙලට යන්න ගියොත් මේ තියෙන දැනුම හොඳටම ඇති ඒ අණු අනුවූර්ව පිළිල අණු මේට වඩා විශ්වාසයේ පහළ වේ සැකදුරු වේ කියලා විශ්වාස කරන්න පුළුවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස අත්විඳින්න ඉන්නා බොහෝ වේලාවලදී ශුන්‍යතාවයක් කිස් බවකට නොදැනත්වම එළඹ ඇති බව බොහෝ වේලාවකට පසු සීගන්වේ සමහර විටක ඒ ගැන පසුතැවිල්ලක්ද ඇතිවේ. මේ සමාධියද සමාධිය නිින්දෙන් වෙන්කර හඳුනාගන්නේ කෙසේද? අපේ ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී නිවන් සුවමත් වේවා. මේ සමාධිය කියන වචනයයි ශූන්‍යතාව කියන වචනයයි නැතුව මේ වෙන දේ බලන්න. මේ ලේබල් නම් දාපු ගමන් තමයි ඕක පිළිබඳව බරපතල ප්‍රශ්න කරන්න රාජකීය මේ මේ විනිශ්චය මේ නීතිචවරු හොයන්න වෙන්නේ. බරපතල වෙච්ච නැතුව බලන්න බලාගෙන ඉනකොට ආනාපානෙට මොකද වෙන්නේ? එතකොට බලත හැකි මේ වෙන දේ සාමාන්‍ය භාෂාවෙන් කියන්න පුළුවන්. දැන් මේක වෙලා තියෙන්නේ ආනාපානය කරනවා කියලා එක වචනයක් ලියලා එක වාක්‍යයක් ඊට පස්සේ ධික විස්තර කියනවා ආනාපානෙත් එක මොකද්ද තිබුණු ගනුදෙනුව කොහොමද ඒක වැඩ කරගෙන කරගෙන යනකොට භාවනා කරන යනකොට වෙනස් වෙච්චියෝ මොනවාක්ද නිසා අනිත් දවසේ ලෑස්තිලා යන්න මේ ආනාපාන දිහා බලන ඉන්නකොට ශූන්‍යතාවයට ගියත් සමාධියට ගියත් නින්දට ගියත් ඒ තියෙද්දි නැත්නම් ඒකට පෙළඹෙද්දි මට ආනපනෙ බලන්න පුළුවන්ද? එතකොට ඔය අනම්මනම් වචන වලින් පැටලිලක් නැහැ. අපේ කතාව යන්නේ ආනපනෙ දිගේ. ඒ නිසා පටන් අරගෙන තියෙනවා මෙතන. නමුත් අතරමඟදී ගොඩක් අතුරු පාරවල් වල දිගේ ගිහිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ බරපතල වචන මේ සාමාන්‍ය විස්තරේ කියන්න ගිහිල්ලා. ඒ නිසා බලන්න දිගටම පටන් ගත්ත ගමන ආනාපානේ තේමා කරගෙන ওই ලිපියම නැවත ලියන්න. එතකොට අහරින්නේ කරන්න තේරෙනවා. මේක මේ වචන වලින් මොනවා අදහස් කරනවද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. අතිගාමී ස්වාමීන් වහන්සේ සිත එක්තෙන් කර භාවනා කරමින් සිටින අතර නොදැනත්වම වෙනත් දිශාවන්ට සිත විසිරේ. නැවතත් සිත විසිරී ගිය බව දැනගත් පසු නැවත සමාධිගත වේ. මේ නිතර නිතර සිදුවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙසේ වන්නේ ඇයිදයි පහදා දෙමිනිතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. වහන්සේට හැකි තරම් ඉක්මනින් නිවන් සුව ළඟා කර ගැනීමට හැකි වේවා. ඉතින් මේම හිත පිට යද්දී දිගට භාවනා කරන එක තමයි යෝගාවචරයේ තියෙන සුවිශේෂී ලක්ෂණය. හිත පිට යන්නේ නැත්තම් තමයි පුදුම. මොකද මෙහෙම නැත්තම් අපි හැම වෙලාවෙම හිත පිට යෑම වැඩි කිරීමට කරන වැඩනේ gedරතොල ඉඳලා කරන්නේ. ඒ නිසා මේ ආපු ගමන් හිත පිට යන්නේ නැති වුණොත් ඒක පුදුමයක්. මේක දිගට මේ තියේදී කරන්න හිත පිට ගියාට ඒක හොඳට මතක තියාගන්න හිත පිට ගියාට දැනගත්තට පස්සේ ආය ආනාපානට ගන්න එක වළක්වන්න පුළුවන් කෙනෙක් කමනක් වැළක්වන්න පුළුවන් බලවේගයක් ලෝකේ නැහැ. කොච්චර පිට ගියත් පිට වෙලා නතර වෙච්ච තැන බලන්න ආය ආදුනිකෙක් වාගේ නවකෙක් වාගේ මට නැවත ආනාපානට ගන්න බැරිද? එහෙමනම් බරපතල සුවකල නොහැකි ලෙඩක්. එහෙම දෙයක් නැහැ. ඕනම කෙනෙකුට කොහෙ පිට ගියත් ආපහු gedette ගන්න පුළුවන් අරමුණට ගන්න පුළුවන්. ඒක තමයි අපිට හම්බෙලා තියෙන මානව අයිතිවාසිකම. ආනේ ඒක විශ්වාස කරගෙන හිට පිට යන්නේක ගියාවයි සිහිය එලවිච්ච ගමම්ම තතිය පිහිටවපු ගමම්ම හිත පිට කියලා දැනගත්ත ගමම්ම නැවත ආනාපාන ගන්න ඇරෙනලා බොහෝම සාදරෙන් ආයත් ආනාපාන කරා. මත ආනාපාන සතිය. ආන්නෙම කරනකොට තමයි තේරෙන්නේ පිට යන්නේ ගැන පශ්චාත්තාප වෙනවන එකක්. ආපහු ආපු වෙලාවේ ආනාපාන පිහිටලා වැඩ කරනවා කියන එක එකක්. ඒ නිසා අවශ්‍ය නම් කියන්නේ හිතා ගන්න හිත පිට වෙන පිටවීම පිට යන්නේක් ගැන පශ්චාත්තාප වීම අසත්පුරුෂ ගතියක් කෙලෙසයක් පාපතර වැඩක් ආපහු එර නානපනේ තියන්න පුළුවන් කියන එක සත්පුරුෂ ගතියක් පිනක් කුසලතාවයක් ඒ නිසා පිට යන්නේක් ගැන කචුකුචු ගන්නවා අපි මාර්ගපාක්ෂිකයි අපමට ගන්න පුළුවන් ගැන කතා කරන්න කියව මම බුද්ධ පාක්ෂිකයි ඒ නිසා උත්සාහකරනද පිට යන්නේක වළක්වන්න අපිට බෑ පිට යන පිට යන වාරේ ආපහු ගන්නෙක් ගැන කතා කරන ගත්තාම අපි සම්පූර්ණ වැඩ පිළිවෙල කුසල පක්ෂයට වැටෙනවා ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී තරමක උස් අස්තනක වාඩි වුවොත් ඊටා හොඳින් මම දැන් මෙතන යන මූල කර්මස්ථානයේ සිත පීටුවා ගත හැකිය. හුස්ම රැල්ල නොදැනීමයි. නමුත් පෙනහළු වල උස් පාත් වීම දැනේ. එයත් ටික වේලාවකින් නොදැනී ලෝභ, ద్వේෂ, මෝහ නැති ඒ ප්‍රභාස්වර සිත දිහා සැලෙන සෑහෙන වේලාවක් බලාගෙන සිටිය හැකිය. කිසිම අරමුණක් සිතවිල්ලක් සිතට එන්නේ නැත. මෙම වාඩි වී භාවනා කරන විට දනිස්වල තදබල වේදනාවක් දැනේ. ටික වේලාවකින් එය කකුල දිගේ යයි. වේදනාවක් වේදනාවක් වශයෙන් මෙනෙහි කළද එය අඩුවන්නේ නැත. පැය භාගයක් කෙසේ හෝ යෝසා සිටිමි. පසුව ඉරියව් මාරු කරමි. කකුලේ හිරිවැටීමක් දැනේ. ස්වාමීන් වහන්සේ මට ඇති ප්‍රශ්නේ නම් උස්සස්නක වාඩි වී සිත හොඳින් සමාධිමත් කර ගන්නද නැත්නම් බිම වාඩි වී වේදනාව මෙනෙහි කරන්නද යන්නයි. ඔබ වහන්සේ කරනා මෙම මෙහෙවරට නිදුක් නිරෝගී වී අජර අමර ඒ නිවන් සෝයමත් වේවා. දෙකම කරන්න. කවුරක්වත් කියන්නේ නැහැ බිම ඉඳ ගන්න එපයි කියලා කවුරත් කියලා නැහැ උසේක ඉඳ ගන්න එපයි කියලා. දෙකම කරන්න හිතට මේ yaadෙන වැඩේ අවස්ථානුකූල හිතට දෙකම කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කාටවත් කියන්න බෑ මේකයි නිවනට යන්නේ අනිවාර්යයෙන්ම අරක වැරදි කියන්න බෑ. ඒ නිසා උස්සාසනක් තැනට බලන්න කෙටි ආසනක් තැනට බලන්න ඒක ලක්ෂ වාරයක් කරනකොට විතරක් කිය හැකි මේක වැඩේ සතියට කිට්ටුයි මේක සතියට දුරස්තරයි කියලා කාටවත් කියලා දෙන්න බෑ මේ දෙක එකක්වත් වැරදි නෑ දෙකම කරලා බලන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පයේ ස්පර්ශය විවිධාකාර විදාකාරයෙන් දැනේ උණුසුම සීතල රළු බව වශයෙන්ි මේ අනුව ස්පර්ශ ආයතන හයම ඒ ඒ අවස්ථාවලදී දැනේ විටක වම් පායේ සමබරතාවය අඩාල වේ. දකුණු පාය ක්‍රියාශීලී වේ. එසේ වන්නේ වරණතුලේ ඔසවමි, යවමි, තබමි යනුවෙන් මෙනෙහි කරන විටදීය. නමුත් දකුණ වම වශයෙන් මෙනෙහි කරද්දී ඊතා සරලය. නොඑක් දේ වැටහි. පරයන්ක භාවනාවේදී විනාඩි 5ක් 10ක් පමණ ඊතා කෙටි වේලාවකින් අපිට වේදනාත් හදින් දැනේ. සිත අතීතයට අනාගතයට දුවයි. ඊට පිළියම් යොදනවාට වඩා කාලයක් නැත. මහත් කලකිරීමක් හිතේ වේදනාවක් දැනේ. කොතරම් වීරය කළත් තාම ජය නොගතිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට උපදේශයක් දෙන මේ ඉතා ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව පතමි. ඔච්චන කොතරම් වීරය කළත් අන්තිමට වගේ. පරයන්ක භාවනාවේදී විනාඩි 10ක් 5ක් 10ක් පමණ ඉතා කෙටි වේලාවකින් පිටේ වේදනාව තදින් දැනේ. හිත අතීතයට අනාගතයට දුවයි. ඊට පිළියම් යොදනවාට වඩා කාලයක් නැත. මතක් මහත් කලකිරීමක් හිත වේදනාවක් දැනේ. කොතරම් වීරිය කළත් තාම ජය නොගතිමි. තාම ජයක් නොදී මේකෙදිත් අර ඉසලගේ අන්තිමට කියනවා මෙනෙහි කිරීමක් කරුවයි කියලා. නමුත් ඒක අවසාන වාක් රචනෙම අහගෙන හිටියොත් තමයි ඒ බව සඳහන් වෙන්නේ. ඒ නිසා මේ දෙකේදීම වම වශයෙන් දකුණු වශයෙන් තක්පම් මෙනෙහි කරනකොට වම වැටෙන්නේ කොහොමද දකුණු වැටෙන්නේ කොහොමද කියලා හොඳට වෙන් කරලා බලන්න තොගේට දාන්න යන්න එපා. එතකොට එන්නේ එන්නේ හිත ඔද්දල් වෙනවා නොට්ට වෙනවා. ඒකෙන් පරියන්කිට ගියාට පස්සේ හොඳට පట్టල වාඩි වෙලා බලන්න මට මෙතන ඉන්නවා කියන එක ඉඳිනවා කියන එකට කොච්චර හිත තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒක හරිනම් ඉන්න ඉඳින හිතුම් පහසුකම තියෙනවා නම් විතරක් ස්වභාවයෙන් මතුනොත් විතරක් මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා මෙනෙහි කරලා තොරතුරු දැනගන්න. එතකොට හිතවිලි එනවනම් ආස්වාද ප්‍රසවාසයේ යටපත් කරගෙන හිටිනවා නම් හිතන බව මෙනෙහි කරන්න. පශ්චාත්තාප වෙනවා නම් පශ්චාත්තාපේ තියෙනවා කියලා බරපතලට ඒක මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට මොනවද වැටහෙන දේ කියලා ගන්නවනම් මේක කිසියම් දෝෂයක් අහක දාන දෙයක් මේකේ නැහැ. නමුත් ඒ අර කියන දේ මූලික මෙනෙහි කිරීම නොකරන නිසා අන්තිමේ ගම්මැදි හැල්ලක් බවටපත් වෙලා තියෙනවා කමඨාන් සුද්ධ කිරීමක් නෙවෙයි. ඒ නිසා අරමුණ මත වෙනට අරමුණ මෙනෙහි කිරීම හරහා මේක භාවනාවකට නම් වань. බණාට නම් වල මෙනෙහි කරලා පස්සේ අරමුණ වැටෙන්නේ කොහොමද කියන එක ඇතුල් කෙරුවා නම් මේක උසාවියට ලියපු ලිපියක් නැත්නම් විද්‍යානුකූලව ගවේෂණයකට ලියපු මේ ලිපියක් බාටපත් වෙන නැත්නම් මේ ඒ කියන කියන්නේ යනවා. ඒ දේ භාවනාවට නම් ගන්න තමයි අපි මේ මෙනෙහි කිරීමේ ක්‍රමය කියලා දීලා තියෙන එක පොඩ්ඩක් එකතු කරන්න ඕකට. එකතු කරපුවාම Tamandම තේරෙයි මේකේ මන් දෝත්සාහය වෙන කාරණාවට වැඩිය ගොඩාක් තොරතුරු ලැබිලා තියෙනවා. තොරතුරු පිළි ගොනු කරලා නැහැ, ඉදිරිපත් කරලා නැහැ. ඉදිරිපත් කරලා බලන්න කොච්චරක් ධෛර්යවන්ත වෙයිද කියලා. ඒ නිසා කෙටියෙන් කියන්න තියෙන මෙනෙහි කිරීම කරන්න කියලා. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. සතා ධාතා වචසා පරිත්තා මනසානුපෙක්ඛිතා දික්ඛා සුප්පතිවිද්‍යා සියල්ලම හොඳින් අසාධාරණය කරගනිත්වා. සක්මන් භාවනාව. අනුපිළිවෙලකට සක්මනට අවතීර්ණ වන යෝගාවචරය මුලින් වම දකුණ ලෙස දැනගැනීමෙන් සක්මන් කරයි. සල්ප වේලාවක් එසේ සක්මන් කරන යෝගාවචරය මෙනෙහි කිරීමකින් තොරව යටිපතුල් වලට සිත යොමු කරයි. එෙහිදී වම් පාදයේ විලුඹ පොළවේ ගැටි පිටි ධාරය කුල ස්පර්ශ කරමින් ඇඟිලි දක්වා විහිදෙන ආකාරය නිරීක්ෂණය කරයි. එසේම දකුණු පාදයේ විලුඹෙන් පටන්ගෙන පැතලි ආකාරයකට පොළොව ස්පර්ශ කරමින් ඇඟිලි දක්වා ස්පර්ශ වේදෙන ආකාරය නිරීක්ෂණය කරයි. වම් පාදයේ විලුඹ පොළොව ස්පර්ශ කිරීම මදක් බර ගතියකින් වරන් ඇතුළේ දැඩිව පිටන අතර දකුණු පාදයේ විලුඹ සාමාන්‍ය පරිදි පොළොව ස්පර්ශ කරන බව නිරීක්ෂණය කරයි. වරන් ඇතුළේ මගින් රගත් ගුවන් යානයක සිටින දක්ෂ නියමෙක් මගින්ට නොදැනෙන ලෙස යානය ගොඩබස්සන්නාක් මෙන් දකුණු පාදයේද නවක නියමෙක් යානය ගොඩ බස්තනවාක් මෙන් වම් පාදයේද පොළොව ස්පර්ශ කරන බවට උදාහරණයක් ලෙස යෝගාවචරයාගේ නිරීක්ෂණයට හසු වේ. මෙසේ පියවර ගණනාවක් සක්මන පවත්වන යෝගාවචරයා ඇතැම් අවස්ථාවල සිතේ විසිරීම දැනගනී. ප්‍රාණයකේ බොහෝ විට අතීත සිද්ධියක් මත ගොඩ නැගෙන සිතිවිලි වන අතර ඒවා සියුම් පටිගය හා මුසු සිතිවිලි බව යෝගාවචරයා නිරීක්ෂණය කරයි. පසුතැවීමක් හෝ සක්මනට බාධාවක් නොමැත. මේ සිතේ විසිරීම නැවත සක්මන වෙතර ගැනීමට යෝගාවචරය තාම අපහසුතාවක් නැත. සක්මන වඩාත් හොඳින් තහවුරු වන තෙක් මෙම ක්‍රියාමාර්ගයම ඉදිරියට ගෙන යාමට යෝගාවචරය තීරණය කරයි. සක්මන කෙලවරකදී ඉරියාපත සම්දි කෙරෙහි යෝගාවචරයාගේ සතිය උත්කෘෂ්ඨලයට පවතී. දෙවන කොටස සක්මන් භාවනාව ත්‍රිවිධරත්නයට ජීවිත පූජාවෙන් පරයන්කට වාදින යෝගාවචරය මම දැන් මෙතන කියන ලිග්ගල්පන මත සතිය නැමැති මුත්‍ය පටල කරගත් පසු එකී සතිය වඩාත් තීව්‍ර වන තෙක් එයම නිරීක්ෂණය කරයි. ක්‍රමක්‍රමයෙන් කායට සිත නැගෙනවත් සමගම උදරයේ පිම්බීම හැකිලිම යෝගාචරයේ නිරීක්ෂණයට ලක් වේ. වරණ ඇතුළේ નિરાයාසයෙන්ම පිම්බීම මදක් ප්‍රකටව උදරයේ ඉදිරියට නඩායාමක් ලෙස නිරීක්ෂණය කරන අතර හැකිලිම ඊතරම් ප්‍රකටව නිරීක්ෂණය නොවේ. මෙසේ පෑභාගයක් පමණ ගිය තැන නිරන්තරයෙන්ම નિરાයාසයෙන්ම යෝගාචරයට ආනාපානය ප්‍රකට වීමට පටන් ගනී. එහිදී ආශ්වාසය ඍජුවම නාසිකාග්‍රය ස්පර්ශ කරමින් සිසිලසකින් එක් කරමින් නාස් කුහරයේ දිගේ පෙනහළු තුලට ගලා යයි. ප්‍රාණත්ලේ මුල මැද අග හඳුනා ගැනීමට යෝගාවචර උනන්දුවක් නොදක්වයි. චිත්තක්ෂණ කීපයක හිඩසකට පසුව ප්‍රශ්වාසය කඩින් කඩ බිඳි බිඳි පිටවන හැටි යෝගාවචරය නිරීක්ෂණය කරයි. ඒ වරක ප්‍රකටය, වරක අප්‍රකටය. බොහෝ විට ඒවා බොහෝ සියුම්ය. ආශ්වාසයේ සෑම එකක්ම පාහේ හොඳින් ප්‍රකටව නිරීක්ෂණය කරන අතර එහි ඇතම් ආශ්වාසයන් දීර්ඝවත් සමහරක් කෙටිවත් නිරීක්ෂණය කරයි. මේ ආකාරයට ආශ්වාස ප්‍රශ්වාස වාර වැඩි ගණනක් නිරීක්ෂණය කරන යෝගාවචරයා ඇතැම් විට විසිරෙන සිත විසිරෙන බවත් නිරීක්ෂණය කරයි. සිතේ විසිරීම සක්මනේදීමෙන් සියුම් පටිගය නිෂ්ක්‍රය කර ගැනීමෙන් පටන් හට ගන්නා බව නිරීක්ෂණය කරයි. මේ ක්‍රියාවලිය බොහෝ සෙයින් භාවිත කිරීමටත් බහුලීකත කිරීමටත් යෝගාවචරය උනන්දු වෙයි. උපදේශ ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා. මේක දල වශයෙන් බලනකොට අපි ඊයේ ඉදිරිපත් කරපු ප්‍රශ්නත් එක්ක නැත්නම් ප්‍රකාශත් එක්ක බලනකොට ඒක ක්‍රමිකව තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මේ නිකන් දර්ශීය ප්‍රකාශයක් වගේ පේන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක තව සුද්ධ කරන්න පුළුවන්. නමුත් අර ඊයේත් එක බලනකොට සෑහෙන්න පිළිවෙලකට යන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒක නිකන් පොදුවේ සියලු දෙනාගේම අදහස් වල සම්පින්නයක් වශයෙන් ගත්තොත් මේ බනෝලින් කියප එකයි කමටහන් සුද්ධ කරනකොට කියප වගේ අහුම්කන් දීලා තියෙන බව පේන්න තියෙනවා. නමුත් මේ විදිහට කරගෙන යනකොට ඉස්සරහට තව තවත් මේක සුද්ධ කරන්න පුළුවන්. තියුණු කරන්න පුළුවන්. ප්‍රණීත කරන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙදීම භාවනාව හරියට වැරදුනා කියන එක නෙවෙයි. උනේ මොකද්ද කියලා කියනවනම් මොකද්ද මට වැටහුනේ මොකද්ද මට තේරුනේ කියලා එච්චරයි. හරි වැරදි බලන්න කිසිම දවසක යෝගාවචරින්ට බලතල දීලත් නැහැ ඉල්ලීමක් කරලත් නැහැ. එන ඕනම දෙයකට උත්තර තියෙනවා. වෙන්නේ මේකයි කියලා කියන්න පුළුවන්. කියන්න ඉස්සර වෙලාම කිව්වොත් නේන දෙකෙන් විතරක් මගේ භාවනාව හරි ගියේ නැහැ කියලා ඉතින් කියලා වැඩක් නැහැ ඌ එමෙකාට. එතකොටම ඔළුව නරක් කරගන්නේ තියෙන්නේ. මේ භාවනාව කළ වරදිනවයි කියලා දෙයක් නැහැ කියලා හිතාගන්න. භාවනාව හැමදේම හරියි. ඒක නිසා මේ කල්ැතු ඒව හරි වැරදි තෝරන්න හදනවයි කියලා කියන්නේ අපිට අදාළ නැති විනිශ්චයකට යනවා. චාතොරතුරු ටික මෙහෙමයි වෙන හැටි ඇති හැටියෙන් දැකලා ඇති හැටි වාර්තා කරනවා කියන්නේ නිවනම තමයි. වෙන මොකක්වත් නැහැ. නමුත් මට මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන වාඩි වෙන මනුස්සයා කොහෙ ගියත් හැමදාම අත්‍රිච්ඡතාවයට වැටෙනවා. ලැබෙන මොනම දෙයකම සන්තෝෂ වෙන නිසා මට නෑ විනිශ්චය කිරීමේ අයිතියක් මට තියෙන නිරීක්ෂණය කිරීමේ අයිතියක් විතරයි නිරීක්ෂණය කරපු දේ පෞද්ගලිකත්වයෙන් තොරව ලියා දැක්වීම තමයි sannivedanaya කියන්නේ ඒ අතින් අපේ තියෙන දුර්ලකම් නැති කරගන්න අය මේ උත්සාහ කරන්නේ ඒ නිසා මේක සෑහෙන ඉදිරි ගමනක් භාවනාවේ ඉදිරි ගමනක් සහ වාර්තා කිරීමේ ඉදිරි ගමනක් සටහන් වෙනවායි කියලා කියන්නේ. දිගට කරගෙන යන්න කියලා කියන්නේ. ගාමිණී ස්වාමීන් වහන්සේ විතක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාගතා යන හතරට බෙදෙමින් ආනාපාන කරන විට සිත පිට යාමේ වේගය අඩු වී චිත්ත ඒකාග්‍රතාවයකට ඉක්මනින් පැමිණිය හැකිය. එසේ බැලීම වැරදිද? පහදා දෙන්නේ නම් නැලපි. ස්වාමීන් වහන්සේට උතුම් රහත් ඵලයෙන් නිවන් මේ භවයේදීම ලැබේවා. තමන්ට වෙනවනම් ආනාපානට කිට්ටු වෙන ගතියක් මේකෙන් කරගෙන යන්න මේක හොඳ නිසා නෙවෙයි බලලා මැට්ටෙන් හරි කමන්නේ මීයෝ අල්ලනවා. ඒ නිසා තමයි ආනාපානෙත් එක්ක එකට කිට්ටුව යෑම සඳහා මේ වගේ උපක්‍රම කෙරුවට ඒක ඇති දෝෂයක් නැහැ. නමුත් ඉස්සරහට යනකොට තව වග බලා ගන්න ඕනේ. ඒක පිළිවෙල කරන ආනාපානෙ ආනාපාන වශයෙන් මෙනෙහි කරන්ඩ වෙන වෙන නම් මනම් වලින් මෙනෙහි කරනට වැඩිය. නමුත් මේකෙන් ලාභේ තියෙනවා නම් ආස්වාද ප්‍රසවාසයත් එක්ක මුණට මුණ දාලා තියාගෙන සුවද වීමට ප්‍රයෝගයට පාවිච්චි කරන්න. ඉස්සරහදී අපිට ඕන තරම් වෙලා තියෙනවා ඒක නිවැරදි කරගන්න. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ තැටිවලට සවන් දෙමින් මම භාවනා කරන අයෙක් මේ. ආනාපාන සති භාවනාව සිදු කිරීමේදී හුස්ම රැල්ල කෙරේ සිත පිහිටුවීමට මම දැන් මෙතන හිඳිමි. යන්න ඊට උපකාරී කර ගනිමි. එසේ භාවනා කිරීමේදී දෙආකාරයකින් අත්දැකීම් ඇත්تمي. එනම් සිතවිලි බාධා අඩු මට්ටමක පැමිණි පසු සිදුවන දේවල් දෙස බලා සිටීම හා අනික නම් සතර සතිපට්ඨාන දේශනාවේ පද්දී මා විසින් පියවරක් මෙනෙහි පියවරයන් මෙනෙහි කරමින් භාවනාවේ යෙදීමයි. ක්‍රම දෙකේදීම හුස්ම රැල්ලට සිහිය පිටවීම මුල් කරගෙන භාවනාව කරන අතර දෙවැනි ක්‍රමයේදී කෙටි කලකදී භාවනාව හොඳින් සිදුවනසයක් දැනේ. මුල් ක්‍රමයේදී බාහිරයට හිත යාමේ ප්‍රවණතාවක් පෙන්වයි. නමුත් මුල් ක්‍රමයෙන්ම සිත සමාධිගත කරගතහොත් භාවනාවේදීම ඔබ වහන්සේගේ දේශනාවල සඳහන් අයුරින් ඉදිරියට යාමක් තුළ හැකි වේයයි සිතමි. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේක ඇත්තටම මේ පිට කෙනෙක්ගෙන් අවශ්‍ය වෙන්නේ වර එක පළවෙනි ක්‍රමය හොඳයි කියලා කියනවා, වර එක දෙවෙනි ක්‍රමය හොඳයි කියලා කියනවා. ඒ නිසා මේ භාවනාවේදී නම් එහෙම අර ක්‍රමයේ මේ ක්‍රමයේ කියලා එකක් ඇත්තේ නැහැ. ප්‍රමන්න කරන්න තියෙන්නේ ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරගෙන යන්න මෙනෙහි කරනකොට මානසික தত্ত্বය මනසේ ආකල්ප කොච්චරද වෙනස් වෙනවද දෙකක් නෙවෙයි 62ක් ඕනනම් කියතයි. ඒ දේ කරද්දී පුළුවන් තරම් ආනපනිය ඇසුර තියාගන්න. එතකොට ආනපනිය ඇසුර හරහා නැත්නම් ආනපන සතිය හරහා පෙත සකස් කරලා දෙයි. විනිශ්චය කරන්න එපා පිට කෙනෙක් හෝ පිට ඉඳගෙන මේ ආනාපානත් එක්ක ඇසුර උච්ඡන්න භාවයේ ආසන්න භාවයේ සමීප නිරීක්ෂණයේ සහ අඛණ්ඩ දීර්ඝ නිරීක්ෂණයේ වැඩිවීම සඳහා යමක් කරනවා නම් ප්‍රතිඵල ගැන අපේක්ෂා කරන්න එපා. තමන් කරන දේ අනුව වැරද්ද අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බොහෝ කල් ආනාපානේ ඇස්බල්මේ තියාගෙන මූණට මූණ දාලා තියාගෙන විස්තර විභාග වැඩිපුර දැක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමයට පාවිච්චි කරන්න ඇත්තටම කියනවා අපිට ওই ක්‍රම තොරතොර ඉන්න වෙලාවක් නැහැ හම්බ වෙච්ච වෙලාවේ අවස්ථානුකූලව වැඩ ගන්න එක තමයි කරන්නේ. පොඩි ස්වාමීන් වහන්සේ මාගේ මේ ප්‍රශ්නයට මා පිළිබඳ මා පිළිබඳ අනුකම්පාවෙන් පිළිතුරු ලබා දෙන්න. මා ටික කාලයක සිට දිගටම භාවනා කරනවා. මා ආනාපාන සති භාවනාව පටන් ගන්න අවස්ථාවේදී ටික වේලාවක් යනකම් හුස්ම රැල්ල නාස්යේ උඩ කොටසේ හොඳින් ගැටෙන බව දකින්න පුළුවන්. නමුත් ටික වේලාවකින් පසු පියනක් ඇරෙන වැහෙන විදිහට එය දකින්න ලැබෙනවා. වරණ ඇතුලේ වැදෙන ස්ථානය වැටෙන්නේ නැහැ. තව ටික වේලාවකදී ආශ්වාසය ප්‍රශ්වාසය ගන්නා බව පමණක් වැටහෙනවා. වරන් ඇතුලේ හුස්ම ගන්නා බව වැටහෙනවා. නමුත් ස්පර්ශවන ස්ථානයක් දකින්න බෑ. ශරීරයේ දිහා මා හිතෙන් බැලුව විට සැහැල්ලු ගතියක් ඇති අතර පොළොවට ස්පර්ශවන ස්ථානය වැටෙනවා. වැටෙනවා. මේ වෙලාවට හිතට වේගයෙන් වෙනත් සිතුවිලි එනවා. ඒවා සමග හිත පැටලෙනවා වරන් ඇතුළේ හැබැයි ආස්වාසය හා ප්‍රාස්වාසය මේ සමග වැටෙනවා. මේ වෙලාවට මා ඉතිපිසෝ ගාතාව හෝ වෙනත් කුසලයක් හිතේ මතක් කරගෙන මගේ ස්වභාව භාවනාව සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. නමුත් මේ මට්ටමින් භාවනාව දියුණු වන්නේ නැති බවක් මට වැටහෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක දෙච්චරම පිරිසුදු නෑ ඉදිරිපත් කළා තියෙන හැටි නමුත් ඉදිරිපත් කළා තියෙන තොරතුරු එක බැලුවොත් මේ ආනාපානත් එක්ක ඉන්නකොට ඒක වරින් වර වරින් වර තමන්ගේ ආකාර වෙනස් කරනවා. ඒ වෙනස් කරන ආකාර අනුව යෝගාවචරය මනින්ද කිරන්න ගියොත් ඒකම මාරපාක්ෂික වෙනවා. ඒ නිසා ආනාපාන දිහා ගොඩක් වෙලා බලනකොට ගොඩක් වෙනස් වීම් සිදුවේයි. ඒ සිදුවෙන වෙලාවේදී ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කට දැකිය හැකි තාක් ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න. ආස්වාද ප්‍රසවාස දෙක වෙනෙහි කරන වෙන් කරන බැරි වුණත් තාම තමන් හුස්මත් එක්ක මුණට මුණ දාලා ඉන්නවා දන්නවනම් හිත පිට යන දඟලන ගතියක් සැකයක් නිදිමත වෙන ගතියක් තියෙනවනම් දැනෙනවා දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. එතකොට ආශාස් ප්‍රසාද දෙක වෙන් කරන්නේ නමුත් මෙනෙහි කිරීමක් කරෙන්න නිසා දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන ඊට අමතරව බුදු ගුණ බුද්ධහන මෛත්‍රී වගේ දේවල් මෙතනද දාගත්තොත් එතන සම්පූර්ණ මේ ගිය පාරෙන් අතුරු පාරකට හැරෙනවා. ඒ නිසා ආනාපාන ගමනදී ආනාපානෙම මෙනෙහි කරන්න. කෙටියෙන් කියනවා නම් ආශ්වාස ප්‍රශ්වාස වෙන්කට දැකිය හැකි තාක්කල් දිගටම මේ ආශ්වාස මේ ප්‍රශ්වාස කියලා මෙනෙහිකරනද දෙන්කොට දැක ගන්න බැරි වුණත් Taman දැන් ඉන්නේ ආශ්වාස ප්‍රශ්වාසත් එක්ක බව දන්නවනම් සැක දුරු කිරීම සඳහා නිදිමත නැති කිරීම සඳහා මෙනෙහි කිරීම සඳහා දැනෙනවා දැනෙනවා ඉන්නවා ඉන්නවා කියන එක මෙනෙහි කරා. එතකොට දිගට යනවා කිසි බාධාවක් නැතුව වෙන මොන පැත්තකට ඇද්දත් ඒ වෙලාවේදී ගුණාගුණ පෙන්වුවාට දීර්ඝ වශයෙන් හානි වෙනවා. ඒ නිසා මෙනෙහි කිරීම දීලා තියෙන ඔය කියලා දෙන ක්‍රමයට දිගට කරගෙන ගියොත් ඕක ඔය තියෙන මේ සැකය ඉක්මනටම දුරු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මර්චාමින් වංශ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන බ්‍රහ්ම වේරණන්ගෙන් යුක්තව දවසේ වැඩි වේලාවක් ගත කිරීම අපහසු කාර්යයක්ද? එසේ සිටීමට හැකිනම් එය සතිය පිටවා ගැනීමක්ද? සක්මනේදී බොහෝ වේලා සතියෙන් යුක්තව සිටිය හැකි අයෙකුට කල්යාමේදී ඉහත කී ආකාරයට සතිය පවත්වා ගත හැකිද? ඔබ වහන්සේ නිරෝගී සැප ලබත්වා. මේක වෙන්න පුළුවන් බැරි වෙන්න මේක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මූලික උපදේශවල දීලා තියෙනවා අපි සතිය පිහිටීම සඳහා කළ යුත්ත ඒකෙදි කිසිම තැනක මෙත්ත කරුණා මුත්‍ත උපේක්ෂා සඳහන් කළා නැහැ ඒ නිසා මේ සඳහන් නොකරපු දේවල් මාත්‍රකාවට දාගෙන නඩුවට පටලවා ගත්තොත් නඩුව කල්යනවා නිසා දීලා තියෙන උපදේශ ටික හොඳට අහලා බලන එක කරන්න බැරිකමක් තියෙනවා. ඒකේ අපහසුකමක් තියෙනවා විතරක් අපි විකල්ප ක්‍රම හොයමු. එහෙම නැත්නම් මේ 40 50ක් යන මේ ගමනට අලුත් ක්‍රම සහ විදි හඳුල්ලා දෙන එක නෙමෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ. පුළුවන් තරම් සරල කරන්න. පුළුවන් තරම් ඍජු කරන්න ඕන. පුළුවන් තරම් කාටත් කරන්න පුළුවන් දෙයක් කරන්න. මේ ඕන තරම් පස්සේ කරන්න පුළුවන්. ඒ නිසා මේ කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා වගේ ওই gederin ගෙනාපු දේවල් මේකට දාන්න යන්න එපා. තේරුමක් නැහැ. ඒකේ වෙන්න තියෙන්නේ මේ විශාල ගම කට්ටියක් එක්ක යන ගමනතියෙදී එහාට මෙහාට වාහනේ හරවන්න හදනවා. ඒතිරික මගේ දෝෂෙට වැටෙනවා මේ හැම පැත්තටම වමට සිග්නල් දාලා දකුණට කපන්න කියලා. ඒ නිසා මුලින් දීලා තියෙන උපදේශ පන්තියක් කරුණා කරලා බලන්න ඒක කරන්න බැරි නම් ඒකට අපි පිළියම් කරමු. එහෙම නැතුව මේ දන දන්නේවා මේකෙදී පරිශන කරන්න යන ගමනක් නෙවෙයි. ඒ නිසා නැවතත් මූලික උපදේශ වලට අහුම්කන් දීලා බලන්න පරියන්කීදී සක්මනීති කරලා සාර්ථක කළ පරියන්කීදී කළ හැකි දේ. දීලා තියෙන උපදේශ බලලා ඒකේ තොරතුරු ටිකක් දෙන්න අනුකම්පා කරනවා නම් ඒකට නම් මෛත්‍රී කියලා කියයි. කරුණාව කියලා කියයි. මුදිතාව කියලා කියයි. මට පේන්නේ මං ගැන කිසිම මරණයි කරුණාවක් මෛත්‍රියක් මුදිතාවක් නැතුවයි ලියුම් ලියන්නේ කියලා. ඒ වුණාට මං ගණන් ගන්නෑ. මං ගණන් ගන්නේ මොකද 82 වෙනි වැඩමුළු. ওই වගේ දේවල් අපි 82ක් අහලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා කරුණා කරලා පහුවෙලා හරි කමන්නේ පාරට බහින්ද. දීලා තියෙන උපදේශ ටික කරගෙන යන්න නානා ප්‍රදේවල් මේකට දාන්න යන්න එපා. පරිතර ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨියේ ප්‍රභේද දෙකක් බව අසා ඇත. එක ආර්ය සම්මා දිට්ඨිය, දෙක දසවස්තුක සම්මා දිට්ඨිය. අශ්‍රතයත් පෘථග්ජනා තුළ පවත්නා බව ඇසීමේ දසවස්තුක සම්මාදිට්ඨිය පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. අපට හමෝ කල්යාණ මිත්‍රාණන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප ලැබේවා. දීර්ඝායු වේවා. ඊටම පික්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. දැන් අපි ඒවා ධර්ම දේශනාවට සීමා කරනවා. මේ වෙලාවේ ඉල්ලීමක් කෙරුවා කියන එක විතරයි මට මතක් වෙන්නේ. බලමු ධර්ම දේශනාවේ අවශ්‍ය වෙනව වුණොත් සම්බන්ධ කරගන්නවා. නමුත් දේශනාවට අදාළ ටික කියලා ඊට පහසුකම් අනුව තමයි අපිට මේ වගේ ඉල්ලීමකට අහුම්කම් දෙන්න පුළුවන් වෙන්නේ. අර්ථම ස්වාමීන් වහන්සේ අවසරයි. ආහාර සතර පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. තවද මනෝ සංචේතන ආහාර හා විඥාන ආහාර භාවනා යෝගී හා ධර්මානුධම්ම ප්‍රතිදාවට එම අවබෝධය කිතෙක් දුරට ඉවහල් වේද? ඔබ වහන්සේට පෙරවන් සරණයි. ඒකටත් කියන්න තියෙන මෙච්චරයි. ගොඩාක් මාතෘකා තියෙනවා. කොහොම දාගෙන අපිට මේ දවස් දෙක තුනක් ඇතුළත ගොඩක් වැඩ කරන්න බෑ. ධර්මදේශනාවේ යන විදියට මේ මාතෘකා අවශ්‍ය වුණොත් අපි සාකච්ඡා කරනවා මිසක පොරොන්දු වෙන්න බෑ මේ වගේ වැඩමුළුවක මාතෘකාවෙන් කරගත්තට පස්සේ මේ අතුරු මාතෘකා ගන්න නිසා මේ සඳහන් කරපු ඇත්තෝ කැමැතිනම් මේක වැඩමුළුවක අපි පූර්ණ අවධානය යොමු කරලා මාතෘකාව වශයෙන් කරගන්න ඒක මේ වැඩමුළු සංවිධායක කෙනෙක් හරහා වැඩමුළුවට කලින් මාතෘකා කරන්න. එතකොට මට පුළුවන් ඒක දිගේ යන්න. දැන් මේ තේරගත්තට පස්සේ අර හැමතැනම යන්න පටන් අරගත්තොත් හැමතැනම ලිංග හරන මනුස්සයර කවදාකවත් උල්පතක් හම්බ වෙන්නේ නැහැ. අල්ලගත්ත දිගේ බහින්න ඕන. වතුර තියේ කියලා හිතනවත් උන ඊළඟට දිගට බැසොත් වතුර හම්බේ නැත්නම් ඔය අරම මාතෘකාව ගොඩක් දාගත්තට බෑනේ. ඒ වගේම ඒව ඔක්කොම මේ වෙනකොට පැහැදිලිවම සාකච්ඡා කරලා තියෙනවා. මට මතක නැහැ කොයි වැඩමුළුවේද කියලා. ඒක නිසා ඒ අවශ්‍ය කෙනෙකුට ඒ අරහත් උත්තර දෙන්න පුළුවන්. ධර්මදේශනාව අරහත් අපි බලමු අවස්ථානුකූලව ඉඩ ලැබුණොත් සාකච්ඡා කරමු. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය. ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ ඊයේ උදේවරුේ පරයන්ක භාවනාවේ යෙදීමේදී සිත කයට යොදාගෙන වාඩි වී සිටින බව දැනගෙනම වාඩි වී සිටීමේ වෙනත් කිසිම දැනීමක් ඒමට පෙර විනාඩි 15ක් පමණ ගත වෙන විට ශරීරයේ ඉහළ කොටස පිටපසට බර විය. ඒ සමගම ඒ නැවතත් ඒ ෂණයේම වරන් ඇතුලේ ස්ප්‍රින්ග් එකකින් සිදුවනවා වගේ නැවතද කෙලින් විය. ඉන්පසු මේ සෑම විනාඩි 5කට වරක් මගේම ශරීරයේ පිටපසට බර ඒ සමගම කෙලින් විය. මට නිින්ද නොගිය වගට මම සාතික වෙමි. ඒ සෑම අවස්ථාවකම මේ අන්‍ය අනායාසයෙන්ම සිදුවේ. මෙම தත්ත්වය නතර කර ගැනීමට සිත පපුවේ උස්පාත් වීමට යොමු කිරීමට උත්සාහ ගත්තත් එය අසාර්ථක වී එකම එයම නැවත නැවත සිදුවේ. වරණතුළු මේ මාගේ දුර්වලකමක් ලෙස සිටු නිසා ඊයේ කමඨහන් සුද්ධ කරන විට මේ ඉදිරිපත් කිරීමට නොස්තු වෙමි. නමුත් සෑම පාරයන්ක අවස්ථාවකම මෙසේම සිදුව සිදුව නිසාත් සිත නැවත කායට එකතු කර ගැනීමට උත්සාහ ගැනීම අසාර්ථක වූ නිසාත් මම ඊයේ නිින්දට යද්දී මානසිකව ඇදවැටී සිටියෙමි. අද උදෑසන නව බලාපොරොත්තු ඇතිව උදේ වරුවේ දෙවරක් පාරයන්ක භාවනාවට වාඩි වද අත් වූයේ ඊයේ ප්‍රතිඵලයම වේ. ඒ අතරේ ආරම්භයේදී සිත කායට යොමාගෙන විනාඩි 5ක් යාමටත් පෙරම සිත විසිරී ගිය අතර සිත පිට යනවත් සමගම ශරීරයේ ඊයේ ලෙසම පිටපසට ඇලවි නැවත වරන් ජැක් ඉන් ද බොක්ස් වගේ කෙලින් වේ. සිත කායට පොදු යොදා නැවත පරයන්කේ අලුතින් වාඩි වූ විටත් මේ මෙසේම විය. මේ නිසා මේ දින හතර අපතේ යාවිදෝයි බියක්ද ඇතිවේ. මගේ සිත ඊටමත් දුර්මක වී ඇත. එක මෙසේ වන්නේ මාගේ සීලයේ වැරැද්දක් නිසාද? දෙක මේ කිසිම වේලාවක නිදිමත මගේ අහලකවත් නොතිබීම මේ මේ සිදුවන්නේ ඇයි? තුන මේන් ගැලවෙන්නේ කෙසේද? අනේසිය ස්වාමින් වහන්සේ අනුකම්පා කර මේට උපදෙසක් ලබා දෙන මෙන් ඊටම බගෑවත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පතන බෝධියකින් නිවාන සොයම අවබෝධ වේවා. ත්වන් සරණයි. මේකේ ලිපියෙම මුල් කොටසේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ කයි දිහා බලා ඉනකොට කයි ඊරියව රැකෙන ගතියට එනවනම් ඒ වෙලාවට ආස්වාද ප්‍රසවාසයේ වගේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඒකාකාරී අත්දැකීමක් නේ. ඒකට උච්චාවෙච වෙන අරමුණක් දෙන්න ඕන. ආස්වාද ප්‍රසආස පිම්බෙනවා හැකිලනවා වගේ ඒ ඒ ගැන පොඩ්ඩක් ඉඟියක් කරලා තියෙනවා. ඒ ඉඟිය දිගේම තව ඉස්සරහට ගිහිල්ලා තමන්න තේරෙනවා නම් මේ වගේ හිත කයට ආවට පස්සේ මේ ඉරියව්ව වැක්කිරෙන හිත හැංගෙන ගතියක් තියෙනවායි කියලා. එතකොට පග්ඝහ නිමිත්ත නැත්නම් මෙනෙහි කිරීම දැඩි විදිහට කරන්න කියනවා. ඇතුල් වෙන වෙලාවේදී හුස්ම ඇතුළු වෙනවාදී ඇතුළු වෙනවා ඇතුළු වෙනවා ඇතුළු වෙනවා කියලා නැත්තම් ආශ්වාසය කියලා නැත්තම් ගන්නවා කියලා මෙනෙහි කරා. පිට කරන වෙලාවේදී පිට කරනවා පිට කරනවා හෙලනවා හෙලනවා ප්‍රශ්වාසය ප්‍රශ්වාසය කියලා ළඟ ළඟ මෙනෙහි කරන්න ඕනේ. හැබැයි අර යටින් සිද්ධ වෙනවනේ එතකොට ඇඟ දිහා බලනකොට ඇඟ තැම්පත් වෙන ගතියක්. ඒ තැම්පත් වෙන ගතිය කැඩෙන්නේ නැති වෙන්නත් නිින්දක් හෝ සැඟවි ගැනීමකට ඉඩ නොතබන විදිහට මේ දෙක සම්බර කරන එකයි ඒ සමබර භාවය නැතිකමක් තියෙන වෙන මොකක්වත් වෙලා නැහැ ඉතින් ඒ දන්නේ නැති වෙච්චාම ඊට පස්සේ සැකෙනවා. ඊට පස්සේ දුර්මුඛ වෙනවා. මේවා තේරම මායාවේ සතුටට හේතු වෙනවා. ඒ නිසා අපි මේ මායයට සතුට කරු දෙන්නේ නැතුව මේ සමාධියේ ලෙඩ සමාධියක් තියෙන්නේ ඒක වීර්ය දීලා පග්ඝහ නිමිත්ත දීලා සමබර කිරීම සඳහා මෙනෙහි කිරීම ළඟලම් කරන්න. හොඳට සක්මන් කිරීම අමතක නොකර කලින් කරන්න කරලා ඒ සක්මණින් එකතු කරගත්ත Javaය එතන එතන මුදා හැරීමක් තමයි මෙනෙහි කිරීමෙන් කරන්නේ. හොඳයි අපි විනාඩි 40 50ක් විතර අරගෙන තිනවා ලිඛිත ප්‍රශ්න සඳහා ඊ විනාඩි 45ක් විතර ගියා. ඉතින් කාට හරි වෙන අවස්ථානුකූලව වෙන කිවිතු කළ යුතුමක් තියෙනවා නම් අපි ඒකට ඉඩ ලබා දෙමු. එහෙම නැත්නම් අපි මෙතන ඉඳලා වෙලාව ගන්නවා. සක්මන් භාවනාව සඳහා අපි තුනට නැවත රැස් වෙනවා. සාමූහික පරියන්කයක් සඳහා. ඉතින් වෙන තියනද මොනවද කියන්නේ? ওই මයික් එක පිටත් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දේශනාවක කියලා තියෙනවා thin slicing of time කියලා ස්වාමීන් වහන්සේ. ඒක භාවනා වේ කරගෙන යනකොට කොතන වගේ එක දැනෙන්න පුළුවන්ද භාවනාවේ යන ගමනේදී ස්වාමීන් වහන්සේ. ඔය කියන්නේ අරමුණ ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරනවා කියලා කියන්නේ කාලියට කුට්ටි පිසින් පැනලා යන්න දෙන්නේ ළඟ ළඟ ළඟ පිටි ගහනවා හැත්තෙලනවා වගේ. ඉතින් ඒක සමහර විටක හොඳට සමාධි වෙන වෙලාවෙදී ළඟ ළඟ මෙනෙහි කිරීම කරදරයක් වෙනවා. නිදිමත වැඩි වෙන වෙලාවෙදී ඒක නොකොලොත් නිදිමතට බර වෙනවා. එතකොට හරියට ළඟ ළඟ මෙනෙහි කිරීමෙන් පදම දැනගත්තට පස්සේ අරමුණයි හිතයි හුදුවට ලං වෙලා සමීප වෙන්න පටන් අරගන්න. එතකොට ඒක මෙනෙහි නොකලත් හැම පුංචි පුංචි ජවනිකාවක්ම හැම පුංචි පුංචි සංසිද්ධියක්ම දකින්න පටන් අර ගන්නවා හිත. එතකොට මේ අරමුණ ඇතුළෙමයි අජ්ජත් ගෝචර අරමුණ ඇතුළෙම පුදුමාකාර ක්‍රියාශක්තියක් පේන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා අර ඉස්සර වගේ අරමුණ ඈත ඉඳලා gediya පිටින් ඒකකයක් වශයෙන් බලනවා නෙවෙයි ඒකේ පුංචි පුංචි කොටස් වලට කඩලා හැම කොටසකම ක්‍රියාශක්තිය ක්‍රියාවත් භාවයේ දකින්න පටන් ගන්නවා. ඈත ඉඳලා යන කඩිවලක් දිහා බලලා ලණුවක් කියලා පැටලෙන්න පුළුවන්. මුලක් කියලා පැටලෙන්න පුළුවන්. සර්පෙක් කියලා පැටලෙන්න පුළුවන්. ළඟට ගිහිල්ලා බලනකොට පේනවා එහෙම දිගට යන ඉරක් නෑ. කඩියෙක් පස්සේ කඩියෙක් යන ගමනක් තියෙන්නේ කියලා. එතෙන් ගියාට නලියනවා පේනවා. නමුත් තවත් ලඟ වෙලා බැලුවොත් ඒ කඩියාගේ අඬු හය කොයි වෙලාවෙත් ක්‍රියාත්මක වෙවි තියෙන්නේ. ඈතින් ඉඳලා බලනකොට පේන්නේ මැරිච් එකක් වගේ. ළඟට යනකොට නලියනවා හොඳටම ළඟ වෙලා බලනකොට පේනවා මේ ක්‍රියාවලියක් තියෙන සතෙක් පිටිපස්සේ සතෙක් යනවා. එතකොට පේනවා සතියේ අවදිමත් භාවයක් වැඩි වෙනවා. ඒක කුසීතේකට කද්දාකවත් දැක් ගන්න හම්බෙන්නේ නැහැ. කුසීතර ඈතින් ඉඳලා බලලම හරි දැක්කයි කියලා කරබන් නිකන් එනවා. දුවට ලං වෙලා ඉතින් එතකොට දැනගෙන ලං වෙලා බලලා ඊට පස්සේ තවත් ලං වෙලා බලබලා ගියොත් එයාට පේන්න පටන් අර ගන්නවා දුර සිට බලනකොට වෙන එකක් ලං වෙලා බලනකොට සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. අනිදරා දීර්ඝ කාලය නෑ එක පැත්තකින් හුඟක් වෙලා අරමුණ දිහා බලා සිටීමත් වැදගත්. දෙක අරමුණට එබිලා බලන්න ඕනේ, සමීප වෙලා බලන්න ඕනේ, උච්ඡන්න වෙලා බලන්න ඕනේ, ආසන්න වෙලා බලන්න ඕනේ. මේ උච්ඡන්න ආසන්න බැලීමට තමයි ඔය කියන්නේ thin slicing of time හැම පුංචි පුංචි සිද්ධියක්ම පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක කරන දෙයක් නෙවෙයි. භාවනාදී Tamanට හම්බ වෙන කැමරාවක රෙසලූෂන් එක වැඩි කරා වගේ හොඳට ෆොටෝ ගන්න ඉස්සලා හරියට ફોකස් කෙරුවොත් එයාගේ විස්තර පේනවා. ફોකසින් කඩු නම් චිත්‍රය බ්ලර් වෙනවා. පිරිසුදු නෑ. ඒක මේ දක්ෂ කැමරා ශිල්පියා නිශ්චිත වස්තුවක නෙවෙයි ගමන් කරන වස්තුවක පවා Taman ගමන් කරමින් පවා හරියට ෆොටෝ එකක් අරගන්න පුළුවන් නැනෝ ටෙක්නොලොජි අරගන්නවා නැත්නම් ඒ කැමරාව පිළිබඳ සූරභාවය. ඉතින් ඒක හැමෝටම පිටින්නෙත් නෑ. නමුත් හුඟක් පාවිච්චි කරනකොට හුඟක් වැඩ කරනකොට මේක තේරෙන්න පටන් ගන්නවා.